සමාධිය පිළිබඳ ලන්සුව ඉහළට දාගෙන තියෙනවා බුද්ධ ධර්මයේ දුර්වල කාලෙක. ඒක නිසා ප්‍රඥා භාවනා කරන්න නම් සමාධිය මෙන්න මෙච්චරකට වඩන්න ඕනේ කියලා ඉහළ ලන්සුවකට තියලා තියෙනවා. සරුවච්චන් වහන්සේ සඳහන් කළා තියෙනවා සූත්‍ර පිටකයේ අවසල බැලුවොත් ඒ ඉතිහාසගත කරුණු පැත්තකට දාලා උපේක්ඛා සතිපාරිශුද්ධියෙන් චතුත්ථ ඥානං චතුත්ථ ධානා සමාධි කියලා. උපේක්ෂාවෙන් සහ සතියෙන් පිරිසුදුනා වූ චතුර්ථ ධානය තමයි මධ්‍යස්ථ අංකේ. සමාධිය එතෙන්ට යනකම් වඩන්න ඕනේ කියලා. ඒක තමයි ප්‍රසස්ත. නමුත් අද තියෙන කාර්යබහුල ජීවිතවල අද තියෙන වගකීම් බහර தত্ত্বයටදී ඒ චතුත්ථ ධාන සමාධිය කියලා කියන්නේ ඒ තරම්ම ලේසි දෙයක් නෙවෙයි. අරණ්‍ය වාසීව ගත කරත් ඒක එච්චර පහසු වැඩක් නෙමෙයි. සතියෙන් සහ උපේක්ෂාවෙන් ආඩිය වෙච්ච චතුර්ථ ධානය හොඳයි උපරිමයි. නමුත් ඊට පල්ලෙහා මට්ටමකදී බැරිද කියලා බැලුවොත් ਸਰුවචනanse ප්‍රථම ධානයත් පෙන්ලා දීලා තියෙනවා. විතක්ක ਵਿਚාරාණං වූපසමානං විතක්ක ਵਿਚාරාදී විතක්ක ਵਿਚාරාදීන්ගේ සමන්විත වුණා වූ පළවෙනි ධානයට සමවදිනවා. පළවෙනි ධානයේ නැගිටිනවා. සෝ තතේව රූපගතං තදේව තත් හෝති රූපගතං වේදනාගතං සංඥාගතං සංකාරගතං විඥානගතං සෝ තේ අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ ශුඤ්‍යතෝ අනත්තතෝ සමනුපස්සති කියලා ප්‍රථම ධානයේ උපදවල ප්‍රථම ධානයේ නැගිටලා ඒ ප්‍රථම ධානය හිතේ තියෙන රූප හෝ විඳින වේදනා හෝ සංඥා හෝ සංස්කාර හෝ විඥාන මත මනස්කාරය යොදවනයි කියලා සඳහන් කරලා තියෙනවා. එතකොට අඩුම ලංසෝ මොකද්ද කියලා ප්‍රශ්නයක් මතුවෙනවා. අපේ ඥානරාම ස්වාමින් වහන්සේ මේ ලංකාවේ විපස්සනා භාවනා සම්බන්ධව වැදගත් සම්දිස්ථානයක් පුරුකක් වෙච්ච වෙච්ච වෙලාවේදී උන්වහන්සේ ලංකාවේ තිබිච්ච හැකිතාක් තුරට පරණ පුස්කොළ පොත් සහ ගුරු පරපුරු පිළිබඳව හදාarලා හදාarලා හදාarලා ඒ කියන්නේ බුරුමෙන් අපිට ආభాෂය ලැබෙන්න කලින් උත්සාහ කරලා බලලා තියෙනවා කොයි කොයි සමාධි මට්ටම් වලින් විපස්සනාට හරවන්න පුළුවන්ද කියලා. ඒකෙදි එකතු කරපු සේරගෙම ලයිස්තු උන්වහන්සේ ලයිස්තු ගත කරලා බලනකොට ලංකාවේ තිබිලා තියෙනවා 10ක් 15ක් ක්‍රම එක එක එක එක සමාධි මට්ටම් වලින් විපස්සනාට හරවන්න පුළුවන් කියලා. මේක විසුද්ධි මාර්ගයෙන් අහුවාම නැත්තම් බුද්ධඝෝසාචාරින් වහන්සේගෙන් අහපුවාම උන්වහන්සේ සඳහන් කරලා තියෙන්නේ සවූපචාර අට සමාපatti කියලා. නේව සංඥා නාසඤ්ඤාවතන ආයතනේ නම් වූ අටවෙනි සමාධියේ ඉහළම කෙළවරේ ඉඳලා පහළම කෙළවරට කියලා තියෙන්නේ උපචාර සමාධි. ඉතින් ඒ නිසා උන්වහන්සේ උත්සාහ කරා චතුත්ථ ධානය හෝ අටවෙනි ධානය වෙනුවට ප්‍රථම ධානයටත් එන්න කලින් තියෙන මේ උපචාර සමාධිය පදනම් කරගෙන වැඩ කරන්න ගත්තොත් ඕනම ගිහියෙකුට බලාපොරොත්තුවක් තියන්න පුළුවන්. තද බල සමාධිය නැති වුණාට අපිට විවසනා කරන්න පුළුවන් කියලා සමාධි ඒ ලෝකයේ ඉන්න බොහෝ ජනතාවකට මේ භාවනාව සම්බන්ධ කරගන්න පුළුවන් ක්‍රමය උන්වහන්සේ විශේෂයෙන්ම එලි කළ දැක්වුවා. ඒකට තමයි මේ සුද්ධ විපස්සනා භාවනා ක්‍රමය කියලා කියන්නේ. ඒක සඳහා ඇති කරගන්න සමාධියට කියන්නේ මේ චිත් කණික සමාධි කියලා. කණික චිත්ත ඒකාග්‍රතාව කියලා. අර චතුත් අධ්‍යාන සමාධිය හෝ එහෙම නැත්නම් තුත්‍ය අධ්‍යාන, ද්විතිය අධ්‍යාන, ප්‍රථම අධ්‍යාන සමාධි ඇති කරාට පස්සේ චිත්තක්ෂණ රාශියක් එක දිගට පවත් ගන්න පුළුවන්. ඒක නිසා ඒකෙන් නැගිටලා ඒ රූප කර්මස්ථානකින් හෝ නාම කර්මස්ථානකින් භාවනාව පටන් ගන්න පුළුවන්. නමුත් මේ මහශීෂාඩෝ ඇති කරගත්ත සත්‍යවිසුද්ධි ක්‍රමේමයි සුද්ධ විපස්සනා ක්‍රමයට යනකොට මේ සමාධිය අඩුම ලංසුවට තමයි හේතු කරලා තියෙන්නේ. උපචාර මට්ටමට යනකොට. ඉතින් ඒක ඔප්පු කරන්න ඒ ශාංශයට ගොඩාක් කරුණුගෙන හරපාන්න සිද්ධ වුණා. මේකත් වළංගු ක්‍රමයක් කියලා. අන්න එතනදී උන්වහන්සේ ඇති කරගත්ත ඇති නැත්නම් පෙන්ලා දුන්න ඇත්තටම කියනවා මහසිසාරෝ නෙමෙයි මේ પરම්පරාව පෙන්ලා දීපු ක්‍රමේ නිසා තමයි මේ බුද්ධ ජයන්තියත් එක්ක ලෝකේ පුදුම විදිහට බටේර ලෝකේ ජනතාව ගිහියැත්තෝ මේ විපස්සනාට පෙළඹෙන්න පටන් ගත්තේ. එහෙම නොවුණා නම් මං වගේ කෙනෙකුට කියලා තිබුණා මේ චතුත් අධ්‍යාන සමාධිය අවශ්‍යයි. මේ මේ දේවල් අවශ්‍යයි කියලා හීනකින්වත් හිතන්නේවත් නැහැ භාවනා උත්සාහයක්වත් ගන්න. නමුත් මේ මහසිසායඩෝගේ ක්‍රමේ නිසා කවුරු කවුරුත් උත්සාහ කරන්න පටන් ගත්තා. ඒ උත්සාහ කරපු ඔක්කොම හරි ගියයි කියන එක නෙවෙයි මම මේ කියන්න හදාන්නේ. කෙසේ නමුත් බුද්ධ ආගම දිහා භාවනා දිහා අලුතෙන් හිතනද පොඩි ජනේලු කවුරුවක් විවෘත කළා දුන්නා. දොරෙන්ම යන්න ඕන කමක් නැහැ. මේක බලන්න දොරම විවෘත කරනවා නෙවෙයි දොරෙන් බලනවා නෙවෙයි ජනේලෙමුත් බලන්න පුළුවන් කියලා. ඉතින් ඒක මේ සෑහෙන විප්ලවයක් ඇති කරා අවුරුදු 40ක 50ක කාලේ. ඉතින් ඒක සඳහා උන්වහන්සේ න්‍යාය ක්‍රමයේ ගත්තේ සත්‍ය විසුද්ධි ක්‍රමයේම තමයි. නමුත් ඒක දිගට පවතින සමත සමාධියක් ඕනේ නැහැ. විපස්සනා සමාධියක් ඇති. ඒ තුලින් මතුමත්තේ වෙන ditthi විසුද්ධියට ය아가න්න පුළුවන් කියන එක උන්වහන්සේ ඔප්පු කරලන්න උත්සාහ කරා. ඒ සමනමකම ඊට සරල සමාන්තරව ඇති වෙච්ච ක්‍රමයක් තමයි දැනට ඔය ගෝයන්කා ක්‍රමය කියලා සඳහන් කරන ඌබාකින් තුමා ඇති කරපු ක්‍රමය. ඒකෙදිත් මෙන්න මේ විදිහට සුද්ධ විපස්සනාව ගෙන හැරපෑවා. ගෙන හැරපාපු නිසා මේ දෙක අද බුද්ධ ආගමේ හොඳ ශක්තිවත් අංකුර දෙයක් වාටපත් වෙලා තියෙනවා. විපස්සනා අංකුර. ඒ අංකුරෙන් තමයි නැත්නම් ඒ අංකුර දෙකෙන් තමයි මේ ඇතිවෙච්චි ප්‍රබෝධය බුද්ධ ආගම ඇතිවෙච්චි ප්‍රබෝධය සිද්ධ වුනේ. ඒක නිසා ඒ අනුව බොහෝ දෙනා භාවනා කරන්න පටන් ගත්තට පස්සේ නැවතත් ගිහියෝ පවා දැන් සුද්ධ සමතේට පවා පෙළඹිලා ඉන්නවා. ඒකේ කිසිම දෝෂයක් නැහැ. ඒකත් වටිනවා. ඒක තමයි පොතේ හුඟක් වෙලාට 195ක් විතර සූත්‍රවල සඳහන් වෙලා තියෙන්නේ. නමුත් ඒ සුද්ධ විපස්සනාව පාගල බිම දාන්න බෑ. ওই ධම්මපදට්ට කතාව වගේ ඒකේ පළවෙනිම කතාවේ සඳහන් කරලා තියෙන්නේ තේ පාලිත ස්වාමීන් වහන්සේ සුද්ධ විපස්සනාවෙන් නැගිටපු කෙනෙක්. ඉතින් ඒක නිසා සුද්ධ විපස්සනාවේදී කොහොමද මේ චිත්තවිසුද්ධිය සිද්ධ වෙන්නේ නැත්තම් සමත යානික ක්‍රමයට කොහොමද චිත්තවිසුද්ධිය සිද්ධ වෙන්නේ කියලා කියනකොට දෙකේදීම අපි දැනගන්න ඕන කරලා තියෙන්නේ මේ නීවරණ ධර්මයන් දුරු කිරීමයි. ඒක නිසා අපි පක්ෂග්‍රාහීම නම් තමයි එහෙම නොකියයි කියන්න බෑ මොකද මගේ මනාපේ තියෙන්නෙම විදර්ශනා පැත්තට. ඒ පැත්තෙන් අපි ඉස්සර වෙලා බැලුවොත් අපි ආස්වාස ප්‍රසවාස කරන කෙනෙක් කියලා හිතමු. මහචි ක්‍රමේ නම් බිම්බි වැකිලිම කියන්නේ. මේ දෙකම එකයි. මේ විග්‍රහය යනකොට බලනකොට නැත්නම් වැඩේ වෙන හැටි බලනකොට ආස්වාස අවස්ථාවක හුස්ම ඇතුළට යන අවස්ථාවක හුස්මට ඇතුළට යන බව දන්නවනම් ඒ යෝගාවචරය හොඳට දන්නවනම් මේ මගේ හුස්ම පිට වෙනවා නෙවෙයි හිතවිල්ලක් නෙවෙයි සද්දයක් නෙවෙයි වේදනාවක් නෙවෙයි හුස්ම ඇතුල් වෙනවා කියලා ඒ ඇතුල් වෙන හුස්ම විශේෂයි කාමච්ඡන්දයක් පහළ වෙන්නේ නැද්ද කියලා ඒ පුද්ගලයාට කීප වතාවක් හුස්ම ගන්නකොට පරීක්ෂා කරලා බලන්න පුළුවන් මේ හුස්ම ගැනීම විශේෂයි ස්ත්‍රියව පුරුෂ රූපයක් දක්වා වගේ පුරුෂයෙක් ස්ත්‍රී රූපයක් දක්වා වගේ කාමච්ඡන්දයක් පහළ වෙන්න අවස්ථාවක් තියෙනවාද කියලා. ආනාපානිය කියලා කියන්නේ බොහෝම මධ්‍යස්ථ අරමුණක් කොච්චර වෙලා ආනාපානෙ දිහා බලන් හිටියත් ආශාවක් ඇති වෙන්න ඉඩක් ඒක දෙන්නේ නැහැ. දෙක ආනාපානේදී ආ හරියට බලන්න පුළුවන් නම් ඒක වෙනද ද්වේෂයක් පහළ වෙන්නේ නැහැ. ආනාපානේ නැති වෙනකොට හිතවිල්ලක් ආවොත් නම් ද්වේෂෙයි. සද්දයක් කරනකොට ද්වේෂෙයි. වේදනාවක් කරනකොට ද්වේෂෙයි. ආස්වාස කරනකොට ප්‍රසවාස කියන ගත්තොත් ද්වේෂෙයි. නමුත් ආස්වාසය ආස්වාස වශයෙන් දැක්කොත් ඒ ව්‍යාපාදේ එන්න ඉඩක් නැහැ. මේ ආස්වාසේ ආස්වාසේ බව දන්නවනම් නින්දෙත් නෙමෙයි. ඒ තින මිද්දයක් නැහැ. අවදි භාවයක් තියෙන. ඒ නිසාම සඳහන් කරනවා නිකං හුස්ම දිහා බලන්න එපා. ආස්වාසේ ආස්වාසේ වශයෙන් දැනගන්නා සුළුව ප්‍රස්වාසේ ප්‍රස්වාස වශයෙන් දැනගන්නා සුළුව ඒකට අවදි භාවයක් අප්‍රමාදයක් සතියක් දන්නේ කියලා. එතකොට ආස්වාසයේ විශේෂයි ආස්වාස වශයෙන් බලනකොට හිත විසිරීමක් වෙනවට වැඩිය හිතේ තැම්පත්කමක් තමයි ඇති වෙන්නේ. ආස්වාසල ප්‍රසවාස කිව්වනම් විසිරෙන්න ඉඩ තියෙනවා. ආස්වාසල රූපයක් සද්දයක් ගන්ධයක් රසයක් ආවනම් විසිරෙන්න ඉඩ තියෙනවා. වේදනාවක් හිතවිල්ලක් සද්දයක් ආවනම් විසිරෙන්න ඉඩ තියෙනවා. නමුත් ආස්වාස වෙලා ආස්වාසය දන්නවනම් විසිරෙන අඩුයි. ඒගොල්ලෝ පරණ මතකයක් නිසා ඇති වෙන කුකුසක් පශ්චාත්තාවපයක් එන්නත් ඉඩක් නැහැ. වර්තමානයේ අස්පනා අපිට ආස්වාස වෙනකොට ආස්වාසේ බලනවා. ඒ නිසා උද්දච්ච කුක්කුච්චේට ඉඩකුත් නැහැ. ඒ වගේම දෙගිඩියාවක් එන්නත් බෑ මේක ආස්වාසේද ප්‍රස්වාසේද කියලා. මේක හිතවිල්ලක්ද? එනතම් මේක ඇත්තමද මේක සද්දයක්ද වේදනාවක්ද කියලා පටලවිලක් එන්නෙත් නෑ මොකද ආස්වාස කියන්නේ එච්චරම වෙන්කොට හඳුනා ගන්න අමාරු දෙයක් නෙවෙයි. ඒක නිසා යෝගාවචරයේ කල්පනා කරන්න ඕනේ. විශේෂයෙන්ම විපස්සනා භාවනාවට තම විපස්සනා ක්‍රමයේ පිළිබඳ සාදර යෝගාවචරයේ හුස්ම ගන්න වෙලාවේ හුස්ම ගන්න බව දන්නවනම් ඒක ඒ චිත්තක්ෂණයේ පරිඋත්තාන කෙලස් වලින් නිදහස් වෙච්ච නැත්නම් ඊට කලින්ම සීලෙන් නිදහස් වෙලා ඉන්නේ පිරිසුදු චිත්තක්ෂණය. හැබැයි ඊගාවට එන ප්‍රස්වාසයේදී හිත විසිරී ගියොත් ඉස්සර චිත්තක්ෂණේ පිරිසුදුුනායි කියලා ප්‍රත්‍ය චිත්තක්ෂණේ පිරිසුදු වෙන්නම බැඳීමක් නැහැ. වෙන්න තියෙන ඉඩ වැඩි. ඒ නිසා යෝගාවචරය ඉස්සල්ලාම වේලාවක වාඩි වෙලා ඉඳගෙන ඉන්න කයට හිත දාලා ඉන්නා බව දාන්න. දැන් ටික වේලාවක් ගියාට පස්සේ ආස්වාසේ ආස්වාසේ බව දන්නවනම් ප්‍රස්වාසේ ප්‍රස්වාසේ බව දන්නවනම් ඒක නිසයි මම කියන්නේ නිවන් දකින්න මේ ජීවිතේ පුළුවන් බවට ප්‍රධාන සාක්ෂිය ඕකයි. ඒකවත් බැරි නම් ආශ්වාස වේලාවේ ආශ්වාසය දන්නේ නැත්නම් ප්‍රශ්වාස වේලාව ප්‍රශ්වාසය දන්නේ නැත්නම් ඒක ඉතින් තදබල කායික හෝ මානසික රෝගී තත්ත්වයක්. භවනාද අභව්‍ය පුද්ගලී. එයාට අමාරුයි මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන් වේද බැරිද කියලා බලන්න. ඒ නිසා නීවරණ ධර්ම කපන්න පුළුවන් බව තර්කයෙන් පෙන්වන්න පුළුවන්. ඒකට කියන්නේ අපි සංසාරේ පුරාවට මෝහ පටල බැඳගෙන අවිලා තියෙන්නේ. හුස්ම ගත්තට හුස්ම නෙවෙයි හිත තියෙන්නේ. ප්‍රසවාස කරාට ප්‍රසවාසය නෙවෙයි හිත තියෙන්නේ. අපි හුස්ම ගන්න ගමන් විවිධාකාර දේවල් කල්පනා කරගෙන ඉන්නවා මිසක්ක 100ට 100ක් මුළු හදින්ම හුස්ම අරගෙන නැහැ. අවුරුදු 120ක් ජීවත් වෙන මිනිසෙක් ජීවත් වෙන්න පුළුවන් එකම හුස්මක්වත් සතියෙන් නොගන්න. ඒ මනුස්සයා තමන්ගේ ජීවිතේ තමන්ගේ හොරකම් කරගත්ත මිනිහෙක්. එහෙම නැත්නම් තවදාකවත් ජීවත් වෙච්ච නැති හොල්මනක්. නැත්නම් හීනයක්. ඒ හිණෙන් අවදි වීම තමයි එක චිත්තක්ෂණයක් එක හුස්මක් ගන්න බව, හෙළන බව, වම තිනකොට වම තින බව, දකුණ තිනකොට දකුණ තින බව දන්නවනම් ජීවත් වෙන චිත්තක්ෂණ කියලා කියන්න පුළුවන්. අර මෝහ පටල කපන අවස්ථාවක් කියනවා. හරියට පිරිසිදු එල්ලේකුත් නිවැරදි වීරියකුත් යෙදුවොත් ඕනම කෙනෙකුට පරීක්ෂා කළා බලන්න පුළුවන්. ඒ චිත්තක්ෂණේ වැටෙන හුස්ම කෑම කන ගමන්, වැසිකිලි කැසිකිලි කරන ගමන්, යන ගමන්, එන ගමන්, රාගයේ තියෙන ගමන්, ద్వේෂයේ තියෙන ගමන්, නිදිමත තියෙන ගමන් පවා දැක ගන්න පුළුවන් ශක්තිය තියෙනවා නම් manussත්වයේ මේ නිවන් දකින්න පුළුවන් තියෙන අවස්ථාව එවැනි උද්වේගකර අවස්ථාවකදීවත් අපෙන් තුරන් වෙන්නේ නැති බව දැනගන්න පුළුවන්. ඒ නිසා අපි උත්සාහ කරන්නේ දවස පුරාම මේ චිත්ත විවේකී ලබා ගැනීම පිණිස එල්ල වෙච්ච දෙයට හිත යොදාන ගත කරන එකයි. ඉතින් මේක දැන් හොඳ නිදර්ශනයක් ඉදිරිපත් කරලා තියෙනවා මේ ඇතාගේ ගෙලට සම්බන්ධ කරලා තියෙනවා සතිය. ඒ මොකද ඇතා කියන සතා බෙල්ල හරවන්න පුළුවන් සතෙක් නෙවෙයි. කඳ යම් දිහාවකටද ඒ දිහාට හිත ඔලුව යනවා උගේ. ඌරටත් බෑ. පරෙය්යට අංශක 180ක් බෙල්ල හරවන්න පුළුවන්. මොන රටත් පුළුවන්. නමුත් ඇතාට බෑ නිසා හිත කොතනද ගතත් එතන. ගත කොතනද හිතත් එතන. ඒක නිසා ඇතෙක් සහ සිංහයෙක් අතර සටනක් දැක්කොත් දැකපු කෙනෙක් ලියලා තියෙන විස්තර අනුව ඒ භාවනාවට සතියට සම්බන්ධ නෙවෙයි නිරීක්ෂණය අතව බලනකොට ඇතා සිංහයත් එක්ක සටන් කරනකොට ඇතාගේ පිටිපස්සකය හරිම අකර්මණ්‍යයි. කර්මණ්‍ය වූ සූක්ෂම වූ කොටස හොඳේ පමණයි. ඒ නිසා ඇතා කරන්නේ කොයි වෙලාවෙ සිංහයා ඉන්න දිහාට ඔළුව දාගෙන ඉන්නවා ඉන්නා තාකල් සිංහයා මොන්න කච්චරන් දැම්මත් වට්ටක නැටුන් නැටුවත් හොඬෙන් අල්ලනවා. නිසා සිංහයා කලබල කරන්නේ නැහැ. අතාගේ හොඬේ ඉස්සරහට තියෙන තාකල්. ඌ බලන්නේ පුළුවන් තරම් පිටකොන්දට පයින්. පිටිපස්සෙන් ගියේ. නිසා අතා කරන්නේ සිංහයා තරම් යොහුසුර නටන්නේ නැහැ. හැරෙන හැරෙන දිහාවට ඔළුව දොදා ගන්න එක විතරයි. ඉතින් මේ පුද්ගලයා නිරීක්ෂණය කරලා තියෙන දවස් ගාණක් මේ දෙන්නේ කතර සටනක් ඇතා සිංහයාට මූණ දාලා ඉන්න තාක්කල් සිංහයා කැලේ රජා නෙවෙයි. ඇතා කැලේ රජා. යම් වෙලාවක සිංහයා ඇතාගේ පිටිපසට ගිය ගමන් සිංහයා කැලේ රජා වෙනවා ඇතා පරදින. ඒක තමයි ආස්වාසය කියන අරමුණට මෙනෙහි කරන හිත මූණ දාලා ඉන්නා තාක්කල් කෙලස් පරාදයි. අරමුණ එහෙම තියදී වෙන එකක් ගැන කල්පනා කරනවනම් ඒ හිත කෙලස් වලින් ජය ගන්නවා. නිසා යෝගාවචරයාව මේ චිත්තවිසුද්ධිය සඳහා සතිපට්ඨානේ වඩන කොට කරන්නේ මතුවෙන මතුවෙන අරමුණට මුහුණ දාන එක විතරයි. එතකොටමත් පිරිසුදුකමක් ඇති කළ දෙනවා. ඉතින් මේකට මේ වෙනස්සුපිය කියන එක තමයි මේ මහසෝනා කියන යකාගේ ඔළුව ඉස්සරහට කඳ පිටිපසට තියෙන කියලා අපේ කතාවක් මනුස්ස රූපයක් සහ වලස් මූණක් તો තියෙන්නේ වලස් මූණ තියෙන්නේ පිටිපසට ඔළුව දාගෙන. ඒ නිසා ඉස්සරහට යනකොට ඔළුව තියෙන්නේ පිටිපසට. අසත්‍යමත් පුද්ගලයා මහසෝනා වාගේ. එච්චරයි කියන්නේ. එනිසා ඉස්සරහට ගියාට ඔළුව හැරිලා තියෙන වෙන කොහටද? බුදුජාණන් වහන්සේ හදන්නේ මේ බෙල්ල කඩලා අනිත් පැත්තට හරවලා දීලා කඳ යන දිහාට බෙල්ල යන්න හදන එකයි තියෙන්නේ. ඉතින් ඒකෙන් කෙරෙන ප්‍රධාන කෘත්‍යය තමයි ආස්වාසලයි ආස්වාසය දන්නවා ප්‍රස්වාසලයි ප්‍රස්වාසය දන්නවා වම තිනකොට වම දන්නවා යනකොට යන බව දන්නවා කනකොට කන බව දන්නවා දන්නවනම් මේකෙන් චිත්ත විසුද්ධියක් ඇති වෙනවා කියන්නේ මේ උත්සාහ කරන්නේ. ඉතින් මේ චිත්ත විසුද්ධිය ඇති වෙන්නේ කොහොමද? සංසාරයක් අසතියෙන් අප්‍රමා ප්‍රමාදයෙන් ගත කරපු මේ හිත කේ මෝහපටල රාශියකින් මැදිච්ච හිත එක චිත්තක්ෂණයකට කඩලා ඇති හැටිය දැකගෙන ආස්වාස ආස්වාස වශයෙන් දැකගෙන අර කෙල කෝටියක් ගන්න මේ අසතියට යට වෙච්ච හිත් ප්‍රමාදයට යට හිත් අතරමැද සතිමත් චිත්තක්ෂණයක් ඇති කළ දෙනවා. අප්‍රමාදී චිත්තක්ෂණයක් ඇති කළ දෙනවා. ආයෙත් ටික වෙලා ගිහලා ආයෙත් එකක් ඇති කළ දෙනවා. ඔහොම ඔහොම කරලා කරලා කරලා තනින් තනින් තනින් තනින් ඇති කරගන්න මේ තිත් එක දිගට සීරුවට වැලෙනොකඩී යන්න පටන් ගත්ත දවසේ ඔන්න සතිය පිහිටියා සතිපට්ඨානය අඛණ්ඩ සතිය වේපුල්ල සතිය කියන දවසට ඔන්න තේරෙන පටන් ගන්නවා කොච්චර පරණුවත් කෙලෙස් චිත්ත විසුද්ධියක් ඇති කරගෙන සඳහා දිකට භාවනා කරලා අරමුණේ දිග වේලාවක් එක දිගට හිත පවත්නකොට එතන චිත්ත ප්‍රවෘත්ති පිරිසුදුය. ඒ ඒ චිත්තක්ෂණ නමුත් ඊගා චිත්තක්ෂණේ කෙලසෙන් ඉඳ තියෙන එක තමයි විපස්සනාවේ තියෙන දෝෂේ. සමත භාවනාවේදී නම් අපිට ධානයකට හිත දාලා පැය ගාණක් ඒ වගේ පිරිසිදුව පවත්වන්න පුළුවන්. එනිසා සමත භාවනා කරපු කෙනෙකුට නම් විපස්සනා පටන් ගන්නකොට රූප කර්මස්ථාන අරූප නාම කර්මස්ථාන කියන දෙකෙන්ම පටන් ගන්න පුළුවන්. නමුත් විපස්සනා යෝගාචරය අනිවාර්යයෙන්ම රූප කර්මස්ථානකින් පටන් ගන්න. ඒ කියන්නේ ඇහැට පෙනෙන රූපයක්, කනට ඇහෙන සද්දයක් වශයෙන් අරමුණක් රූප කර්මස්ථානයක් එක කරගෙන යනකොට චිත්ත භාවනාව ඉවර කළා ditthi visuddhi කාංකා විතරන විසුද්ධි පන්නලා එහාට ගියාට පස්සේ තමයි නාම ධර්ම දැක් ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ විපස්සනා කරන කෙනාට මේ චිත්ත විසුද්ධිය උගාක් තීරණාත්මකයි. ඒ මොකද ඒකට සුදුසු සම්පූර්ණ අරණ්‍යගත පැවිදි ජීවිතේ ඉඳගෙන නෙවෙයි සුද්ධ විදර්ශනා වඩන කෙනා මේ චිත්ත භාවනාව ඇති කරන්නේ. ඒ නිසා ඒ පුද්ගලයාට හැඟීමක් තියෙන්න ඕනේ මුළු පරියන්කයක් පැයක් ඉඳලා හරි කන්නේ එක චිත්තක්ෂණයක් එක ආස්වාසයක් ඇති වෙනකොට ආස්වාසය වශයෙන් දැක්කත්තා නම් ඒක මුළු ජීවිතේටම වැඩි වටිනවයි කියන්නේ. එක ප්‍රස්වාසයක් ප්‍රස්වාසයේ වශයෙන් සියලු වැඩ බහා තබලා ඒක දකිනවනම් ඒක මුළු ජීවිතේට වැඩි වටිනවා කියලා කල්පනා කරන්න. ඒක නිකන් සරුවත් chance සඳහන් කරන්නේ යෝචේ වස සතං ජීවේ කුසීතෝ හීන විරියෝ ඒකාහං ජීවිතං සෙය්‍යෝ යෝච විරිය විරියාරම්භ මතෝ යෝච විරිය මහරමතෝ කියලා. අවුරුදු 100ක් අරබන් ලද වීර්ය නැතුව ගත කරන ජීවිතයකට වැඩිය වටිනවා එක දවසක් අරබන් ලද වීර්ය නැතුව ගත කරන එක. මොකද මේ වෙලාවේදීවත් අඩු ගානේ ඒ තමන්ගේ අස්පනා අපිට පේන දෙයට හිතව දාගෙන ඉන්න පුළුවන්. ඒක නිසා හොඳ සංසාර බයක් හොඳ සද්ධාාවක් නැති කෙනෙකුට විපස්සනාව අහුවෙන්නේ නැහැ. මොකද තේරෙන්නේ මේ කරන වැඩේ මේ අරමුණකට මේ වගේ ආස්වාද ප්‍රසවාසයක් බලලා පියවරක් දිහා බලලා යනකොට එනකොට සතිය පිහිටීමෙන් කොහොමද මෙච්ච මේ සා විශාල කටයුත්තක් කරන්න කියන එක තේරෙන්නේ. ඒක නිසා මුලින් ගොඩක් ඒ සඳහා සංසාරේ නැත්තම් නීවරණ වල තියෙන ආදීනව දැකපු කෙනාට නම් මේකේ වටිනාකම කියලා ඉවර කරන්න බෑ. මොකද සාක්කයක් හම්බ වෙනවා ආස්වාසේ ආස්වාසේ වශයෙන් දැකීම මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන් බාට සුදුසුකමක්. ප්‍රස්වාසයේ ප්‍රස්වාස වශයෙන් දැකීම මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන් බාට සුසුකමක්. වම දකුණ වශයෙන් දැකීම කියලා. ඊට පස්සේ මේ පුද්ගලයාට සිද්ධ වෙන්නේ මේ ගත්ත අභ්‍යාසය එක දිගට සීරුවට පවත්වාගෙන යන එකයි. ඒක නිසා එක චිත්තක්ෂණයක අරමුණ මෙනෙහි කරලා නැත්නම් මූණට මූණ දාලා දැම්මොත් ආර්ය අෂ්ටාංග මාර්ගයේ පංචාංගයක් සමංගත සම්පූර්ණ වෙනවයි කියලා කියනවා. සීලය ශීලයේ වශයෙන්ම රකින්න ඕනේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව වශයෙන්. නමුත් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා සමාධි, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන අංග පහම සම්පූර්ණ වෙනවා එක මෙනෙහි කිරීමෙන්. නමුත් අවුරුදු ගාණක්, මාස ගාණක්, පරියන්ක ගාණක් යයි මේ මෙනෙහි කෙරුවා කියලා කියන්නේ මොකද්ද? අරමුණට මුණට මුණ දැම්මා කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න. ඉතින් මේක අපේ ඒ බුරුම ස්වාමීන් වහන්සේ භාවනා කරන කාලේ මට උගන්වපු මේ පන්දි ස්වාමීන් වහන්සේ තේරුම් ගන්න බැරුව සුමානයක් විතර මේ භාවනා මධ්‍යස්ථානයේ ගත කරලා තියෙනවා. ඒ ගත කරනකොට දැක්කේම මේ භාවනා කරන අනිකුත් පැවිදි වෙලා ඉන්න භාවනා යෝගාවචරන්ගේ සීල නැතුව එයත් හරියට විලෝපන වැඩ කරනවා. නිසා හිත හරියට සැලිලා තියෙනවා. මේ භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලත් මෙච්චර මේ ඇත්තෝ දුස්සීලව ගත කරලා කොහොමනම් මේ වගේ උත්කෘෂ්ඨ කාර්යයක් කරන්නද කියලා කල්පනා කරගෙන ඉනකොට ඒ ගුරුවරයාට වැටහිලා තියෙනවා මෙයා බාහිර පිරිසුදුකම හොයන කෙනෙක් කියලා. ඊට පස්සේ ගුරුවරයා මතක් කරලා කිව්වලු මේ කම්බණක් කියනකොට සඳහන් කරලා තියෙනවා ඒ අනුන්ගේ දේවල් බලන්න ගියොත් Tamanගේ කටයුත්ත කෙරෙන්නේ නැහැ. ඒ නිසා Tamanගේ සීලයක් බලාගෙන පුළුවන් තරම් සතිය පිහිටවන්නේ. ඉතින් එතකොට මේ ස්වාමීන් වහන්සේ කල්පනා වෙලා තියෙනවා මම මෙතෙන්ට ආවේ කාගවත් බලන්න දෙමේ මගේ වැඩේ බලන්න ඕනේ කියලා මොකද්ද එහෙනම් මම අරමුණ ඉදිරිපත් වෙච්චා බලන්න ඕනේ මොන විදිහටද මෙනෙහි කරන්න ඕනේ මොකද්ද චිත්තවිසුද්ධිය කියලා කල්පනා කරගන්න බැරි වෙලා තියෙනවා එතකොට කිව්වලු ඒ ගුරුන්නාන්සේ දැන් මේ වෙලාවේ මහසී සයඩෝ කාන්තාවන්ගේ කමඨාන් සුද්ධ කරනවා ගිහිල්ලා අහගෙන ඉඳී කියලා ඉතින් මේ ස්වාමීන් වහන්සේට ඒක දඬුවමක් කෙසේ නමුත් කමඨාන් සුද්ධ කරන තැන පැත්තකට වාඩිලා ඉඳී කිව්වා. ඉන්නකොට බලන් හිටවල මේ මහසීසාරදෝ මොනවද මේ කමඨාන් සුද්ධ කරනවා කියලා කරන්නේ කියලා. ඉතින් මිනිස්සු විවිධාකාර කතාවල් කතා කරුවට ඒ ස්වාමීන් වහන්සේ කියන්නේ අරමුණ දන්නවනම් අරමුණ මෙනෙහි කරානම් ඒ අරමුණේ වැටහිච්ච දේ තමයි කමඨාන් සුද්ධ කරනකොට මතු කරලා පෙන්වන්න හදන්නේ. ආශ්වාසය මතු වෙනවා. ආස්වාසි කියලා මෙනෙහි කරනවා ආස්වාසි කියලා කියන්නේ මොකද්ද කියන එක ඉච්චරයි. ඒක උණුසුමක්ද සිසිලසක්ද නාස්පුඩු පීරාගෙන යන ගතියක්ද කම්පනයක්ද චංචලයක්ද කියලා එක අරමුණට හිත තිබ්බට පස්සේ අරමුණ රස බැලීම දන්නවනම් කෙලස් කැපිලා. ඉතින් සායඩෝ නිතරම කමඨාන් සුද්ධ කරනකොට කියලා දෙන්න හදාන්නේ භාවනා කොච්චර කෙරුවත් කමඨහන වෙන් කරලා කියන්න බෑ ආශ්වාසයෙන් ප්‍රශ්වාසයෙන් වෙන් කරලා පිම්බීමෙන් හැකිලීම වෙන් කරලා ඉඳ මේ වමෙන් දකුණ වෙන් කරලා යනකොට එකෙන් ඉඳ ගන්නකොට වෙන් කරලා කියන්න බැරි නම් කොච්චර භාවනා කරත් චිත්තවිසුද්ධියක් ගන්න බෑ ඒ නිසා මෙනෙහි කරන කරන අරමුණේ අත්විඳින දේ අත්දකින්න දේෙන් තමයි හිත හරියටම ඒ අරමුණට බැස්සද කියලා දැනගන්නේ එදී ඊට පස්සේ ඒ ටික දවසක් කමඨාන් සුද්ධ කරනකොටම අපේ ස්වාමීන් වහන්සේට වැටහිලා තියෙනවා මේක බොහෝම මේ විද්‍යාඥයෙක් පරීක්ෂණය නිරීක්ෂණය නිගමනය කියලා විසඳනවා වගේ යමකට මූණ දැම්මනම් ඒ දේ 100%ක්ම රස විඳින එක. ඒක උත්තර බඳිනකවත් හරි වැරදි බලනකවත් අර්ථකථන කැතීමක්වත් නෙවෙයි. ඒ වෙලාවට අත්විඳින දේ නිකන් සාමාන්‍ය නොදරුවෙක් කිසියම් බුද්ධහම ගැන දන්නේ නැති කෙනෙක් කරන්න පුළුවන් දෙයක්. ඉතින් මම එක දවසක් කමට අංශුද්ධ කරනකොට මටත් හරියට බැන්නා. බැන්නයි කියලා කියන්නේ මේ ඕන නැති දේවල් කියනවායි කියලා. අවශ්‍ය කාරණාව කියන්නේ නැහැ කියලා. ඊට පස්සේ මටත් දඬුවමක් දුන්නා. කමඨාන් සුද්ධ කරනට අහගෙන ඉන්නේ කියලා අවුරුදු එකහමාරක් මම අහගෙන හිටියා. හුඟ දෙනෙක් කිව්වේ මට කර්මස්ථාන පදවියක් හම්බෙලයි කියලා. මට දුන්න දඬුවමක් ඒක. ඔය වියට්නාම් හාමුදුර කෙනෙක් සාමාන්‍ය කෙනෙක් විශේෂයෙන් මට ලියුමක් කරලා තිනවා ඔබ වහන්සේ හරි වාසනාවන්තයි. මේ ස්වාමීන් වහන්සේ ලොකු පදවියක් දීලා තිනවා මේ කමඨාන් සුද්ධ කරනට ඉන්න කියලා. මට කිව්වේ මොකද්ද අර පන්තියෙන් පස්සේ දන ගහලා තියන්නේ. ඒ වැඩක් මට දුන්නේ. ඉතින් මං අහගෙන ඉන්නවා ඉන්නවා ඉන්නවා අවුරුදු ගාණක් අහගෙන හිටියා මොකද්ද මේ කමටහන් සුද්ධ කරනවා කියන්නේ. දවසක් ඒ සයඩෝ කියනවා පුරාවිද්‍යාඥයෙක් එතන පුරාවිද්‍යා ගවේෂණයක් කරන කෙනෙක්. ඒ ගවේෂකයාට කියනවා මේ පොළවේ යට ශිෂ්ටාචාරයක් තිබුණා. මොක කැනලා ඒ තියෙන දේවල් වාර්තා කරපන් කියලා. ඉතින් ආගේ බුදුසාරෝ කියනවා එයාට අඩි 8ක් යටින් ඒ පුලුස්සන ලද මැටි භාජනයක කෑල්ලක් හම්බ වෙනවා කියලා හිතමු. ඊට පස්සේ යා කරන්නේ ඒ ආසන තියෙන ගොඩනැගිලි සහ ගස්කල් වලින් ඒකට තියෙන සම්බන්ධය කියලා. මෙන්න මේ ස්ථානේ මෙච්චර යට මෙන්න මේ අන්තිම සටහනේ හැටියට නැත්තම් මම මේ විද්‍යාගාරට සපේපු සාම්පලයේ මට ලැබුණා කියනවා මිස මේක වලං කෑල්ලක් කියන්න ගත්තොත් පැටලෙනවා කියලා කිව්වා. වලඳද්ද දන්නේ මුට්ටියක්ද දන්නේ හට්ටියක්ද දන්නේ. ඒක කියන්නේ යන්න එපා. පුච්චන ලද මැටි භාජනයක කොටසක් කියලා කියන්නේ කියලා. නමුත් උඟ දෙනෙක් ඒක ලියන්නේ මට වලං කෑල්ලක් හම්බුණා, කල කෑල්ලක් හම්බුණා. සයිඩෝ කියන එක පරිේශණයෙන් පස්සේ හොයන දෙයක් මිසක් දැක්ක හැටි කියන්නේ. ඉතින් මේක බෑ කියනවා කොච්චර උගත් උනා. ඒ මොකද ඒකට අර්ථකතන දෙන්න හදනවා. අර්ථකතනේ ජීව ගමන් දෙන්නේ කෙලසිතකේ. මෙතෙන්දී අවශ්‍ය කරන්නේ හුදු නිරීක්ෂණය පමණයි. ඒකට කියන්නේ විචාර බුද්ධිය කියලා. පවිචේති පවිචිනති පරිවීමංසං ආපච්චති කියලා කියන්නේ ආස්වාසේ විඳිනකොට මොකද්ද ඒක කොහොමද අත්දකින්නේ කොහොමද අත්විඳින්නේ කියන එක විතරයි අවශ්‍ය කරන්නේ ඒකට ගුරුවරයා දන්නවා මේ හිතලා කියන දෙයක්ද නැත්නම් අත්දකපු දෙයක්ද කියලා. එන්නේ අත්දැකීම දිගින් දිගට දිගින් දිගට පවතිනවා නම් චිත්තවිසුද්ධියේ පළවෙනිම ලකුණ ඕක තමයි. එතකොට මේ පුද්ගලයාට ඒ අරමුණ පිළිබඳව ස්වභාව ලක්ෂණ ඉබේම වැටහෙන්න පටන් ගන්නවා. ඒක දිගේ බලාන ඉන්නකොට ඒ ලක්ෂණ පළවෙනි ආස්වාසේ ලක්ෂණ දෙවෙනි එකේ නැහැ. දෙවෙනි එකේව තුන්වෙනි එකේ නැහැ. තුන්වෙනි එකේ හතරේ වට නැහැ කියලා මෙව බලා ලං වෙලා බලන්න බලන්න එකින් එකට එකින් එකට වෙනස් වෙනස් සටහන් සහ වෙනස් වෙනස් ආකාර දැකීම ඒ යෝගාවචරය කරන දෙයක්වත් ගුරුවරයා කරන දෙයක්වත් බුදුහාමුදුර කරන දෙයක්වත් නෙවෙයි. ඒ තමයි අනිත්‍ය ලක්ෂණය. ඒකට තමයි මේ ගෙනියන්න හදාන්නේ. එනිසා දකින දකින ආස්වාසේ දකින දකින ප්‍රස්වාසේ දකින දකින වමේ දකුණේ ඒ ඒ වෙලාවට මතුවෙන සටහන් සහ ආකාර සියල්ල දැක ගන්නකොට එnde ende ende ඒ ගොය අවචරය තුළ පිරිච්ච ගතියක් ඒ දේ හැම පැත්තෙම දකින ගතියක් එන්න පටන් ගන්නවා. ඒ එnde ende ende ende අරමුණට සමීප වෙන නිසා නීවරණ නැති හොඳට උදක් උද්‍යෝගිමත් හිතක් එනකොට මේ එකක් දිහා බොහෝ වෙලා බලන ඉන්නකොට ඒ දේ විවිධාකාර විදිහට පරිණාමයකටපත් වෙන බව නැත්තම් අනිත්‍ය ලක්ෂණය නොදැක ඉන්න බැරි ගතියක් තියෙනවා. හැබැයි මේකට ප්‍රධාන බාධාවක් තියෙනවා. මොකද්ද බාධාව? එකක් දිහා බොහෝ වෙලා බලනකොට අරමුණ නීරස වෙනවා. දෙවේලේ දකින කුකුලාගේ කර්මලා මෙවේලේ පෙනේ සකසේම සුදු වෙලා කියලා යෝගාවචරයා මේ රහස දන්නේ නැත්නම් අර වෙනස් වීම දිහා බලාන ඉන්නකොට හිතේ ඇති වෙන මේ මලකඩ කන ගතිය, නීරස ගතිය, ඒකාකාරී ගතියෙන් අන්තිමට හිත වැහිලා කුසීත වෙලා අරමුණ නීරස වෙන්න පටන් ගන්නවා. මේක පිළිබඳව පිටින් ගුරු රැටයි වගකීමයි. ගුරු රැයක කියලා දෙන්න ඕන. එකම අරමුණක් බොහෝ වෙලා බලාගෙන ඉන්නකොට එපා වෙන්න පුළුවන්. ඒ එපා වීම මුලින්ම අපි සද්ධාව තමයි පාවිච්චි කරන්නේ. ඒකෙන් අයින් කරන්න නැවත නැවත බලන්න. නැවත නැවත බලනද අරමුණු රස වෙනස් වුනොත් අරමුණු වෙනස් වුනොත් තණ්හාව ඇති වෙනවා. එකම අරමුණ බොහෝ වෙලා බලන් හිටියොත් තණ්හාවේ අනිත් පැත්ත නීරසකම ඇති වෙනවා. ඉතින් අපි මේ තණ්හාව කපන වැඩක නම් යෙදෙන්නේ. නැත්නම් සංසාර බැඳෙන්නේ තණ්හාවෙන් නම්. තණ්හාව දුරු කිරීමට නම් යන්නේ යෝගාවචරයට ඥාණයට සලකලා කල්පනා කරන්න පුළුවන් අරමුණ නීරස වීම නිවනට ලංවීමක් කියලා.